හොඳා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද මෙම ආර්ය නිකේතනයේ බණ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් කාර්ය සංඝ රත්නයේ උදෙසා දානීය පූජා කරලා තිබෙන්නේ මෙම ඉදිරිපිට වාඩි වෙලා සිටින සදෑවත් බුද්ධිමත් දායක පින්නතුන් විසින් අරමුණ වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙන්නේ මෙම මාස 28 වෙනි දින 49 වන උපන්දිනයේ වෙනුවෙන් සිනිගම සුරංගනී වන තමන්ගේ මෙම දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අරමුණ වන්නේ කුට දානයේ දායකත්වයේ දරන්නේ කිනිගම සුරංගනී මහත්මිය විසින් ප්‍රධාන අරමුණු වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙන්නේ තමන්ට කමටහන් දෙන්නා වූ ගුරු දේවයාණන් වහන්සේ වන නන්දසිරි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම උදව් උපකාර කළ සියලු දෙනාටත් නිරුක් නිරෝ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම දූ දරුවන්ටත් නිරුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කරගෙන මේ පරිලෝකියා වූ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහා එසේම 2011 පෙබරවාරි 21 වන දින නමවන වියට පාතබෝ චතුර ජයසංක පුතණුවන්ට නිදුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කරගෙන ඒ පුතණුවන්ගේ ඉගිනි ඉගෙනීමේ කටයුතු ආදිය සිදු සිදු කර ගැනීමට ශක්තිය බලය ලැබේවා කියන ඉතාම වැදගත් ආශිර්වාදාත්මක කරුණු කාරණා කීපයක් ඉදිරිපත් කරගෙන ඒ වගේම සියලු කරදර බාධක දුරු කරගෙන දුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලබාගෙන හොඳින් අධ්‍යාපන කටයුතු කර ගැනීමට ශක්තිය ලැබේවා කියන අදහසින් ඒ වගේම 2011 අගෝස්තු මාස ශිෂ්‍යත්ව විභාගයේට පෙනී සිටීමේ සෝදානම් මන චමිත් කුසලාන පුතණුවන්ටත් ආශිර්වාද පතාගෙනයි එහෙමනම් මේ මහත්මිය තමාගේ උපන්දිනය වෙනුවෙන් 49 වෙනි දින 49 වෙනි උපන්දිනය වෙනුවෙන් මේ පින්කම ඊටාම හොඳින් සිද්ධ කරගෙන තිබෙනවා. උපන්දිනයක් සමරනවා කියන්නේ එක අතකින් සතුටුදායක දිනයක්. හේතුව මොකද? සුගතියට පැමිණියා වූ දිනය. ඒක ඊටාම වැදගත් උතුම් දිනයක්. අනික් අතින් කනගාටුදායක දිනයක්. ඇයි? සෑහෙන කාලයක් ජීවත් වෙලා මරණයට ළඟා වුණා කියන එක නේද? දෙපැත්තම අපි දැනගන්න ඕනේ. ඉතින් මේ උසස් තත්වයක ඉපදිලා මරණයට ළඟා වෙලා 49 වෙනි හැතිරුම් කණුවක් පසු කළා කියන එක. ඒ අතින් අපිට සතුට වෙන්න බෑ. නමුත් සුගතියක ඉපදුනා කියන අර්ථයෙන් නම් සතුටටපත් වෙන්න ඕනේ. ඉතින් සුගතියක ඉපදුන අය වැඩි හරියක් අනුභව කරන්නේ මොනවද? අතීතයේදී කරන ලද පින්දහම්. පින්දහම් වලින් ලබන්නේ සැනසීම, සතුට, සහනය. එතකොට අපි අතීතයේදී කරන ලද පින්දහම් අනුභව කරමින් ජීවත් වෙනවා. ඒව අනුභව කරන්න අනුභව කරන්න මොකද වෙන්නේ? ඒව අඩු වෙනවා, ගෙවිලා යනවා. එතකොට ගෙවිලා යනකොට මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත පින් කරගත්තාම අර ගෙවි ගියා වූ පුණ්‍ය ශක්තිය ආයෙත් ශක්තිමත් වෙලා ප්‍රාණවත් වෙලා ආයසරයක් අපිට සෞභාග්‍යමත් අනාගතයක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා උපන්දිනය සමරන සියලු දෙනා විසින්ම මතක තියාගන්න ඕනේ මේ විදිහේ දානමය පුණ්‍ය ධර්මයන් સિદ્ધ කරලා තමන්ටත් මියගිය ඥාතීන්ටත් දූ දරුවන්ටත් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරන්නේ අන්න එතකොට තමයි අපේ උපන් දිනේ සාර්ථකව සිදු කළා කියලා කියන්න පුළුවන්. ඉතින් අර උපන් දිනයක් සිහි කරනකොට අද සාමාන්‍ය සමාජය කරන්නේ මොකද්ද? කිසිම ප්‍රයෝජනයක් නැති નિසරු වැඩ. පෑ ඉඳන් එළි වෙනකන් නිදි මරාගෙන, බජව දමාගෙන, සම්සින්දු ගියාගෙන, බයිර ගියාගෙන මේ වගේ නෙමෙයි මනිතේ 50000 20000 සමහර උපන් දිනයක් වෙනින් ඊරම් කරන්නේ. කාගෙන බීගෙන අන්තිමට හත පහක වැඩක් නැතුව පිටිපස්සේ අත බේදාගෙන බුදිය ගන්නවා. ඒක මොනවා කරන්නද? හිටියන ගන්න ඉතිමත් නෑ නේද? ඉතින් ඒ තරම් අද සමාජයේ දුර්වල වෙලා තියෙන්නේ. මේවා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. බෞද්ධ සමාජයක්. අපි බෞද්ධයෝ කියලා හිතන්න. අපි සිංහලයෝ කියලා හිතන්න. ආන් ඒක තමයි අත්තාදිපතය කියලා කියන්නේ. අත්තාදිපතය, ධම්මාදිපතය, ලෝකාදිපතය කියන අධිපති ධර්ම තුනක් තියෙනවා අපිට දියුණුව ලබා ගැනීම සඳහා. අත්තාදිපතය කියන්නේ තමාගේ වටිනාකම, ආත්ම ගෞරවය, ආත්ම අභිමානය මෙනෙහි කරලා සමහරු නරක වැඩ වලින් අයින් වෙනවා. මම බෞද්ධයෙක්, මම සිංහලයෙක්, මම වැදගත් પરම්පරාවකින් පැවතෙන කෙනෙක්. මං වගේ අය මේ විදිහේ නරක වැඩ කරන්න හොඳ නෑ කියලා නරක වැඩ වලින් අයින් වෙනවා. ඒක තමයි අත්තාගතය කියන්නේ. ආත්ම අභිමානයකට කියන්නේ. හරිම හොඳ දෙයක් ආත්ම අභිමානය කියන්නේ. අපිට හිතන්න ගොඩාක් තියෙනවා. අපි සිංහලයෝ, අපි බෞද්ධයෝ සිංහලයෝ කියලා කියන්නේ ඊටාම් දක්ෂපක්ෂ, ශාන්ත, දාන්ත, සුන්දර දෙපම්කඩෝ, එඩිටර මේ මේ කියන්න වචනක් නෑ පින්නතුනට. කියන්න වචනක් නැහැ. යක්ෂයෝ කියලා කියන්නේ යක්ෂයෝ කියලා කියන්නේ දක්ෂයෝ කියන එක මේ මේ රට පාලනය කළේ අවුරුදු 35000ක් යක්ෂයෝ පාලනය කළේ. තේරුණානේ? එතකොට යක්ෂයෝ තමයි ප්‍රබලම පිරිස. රහතන් වහන්සේලා වගේ යක්ෂයෝ කියන අය. එදා දේවානන්ද පිටිස රජුර රැවටුණානේ මිහිඳු මහ රහතන් වහන්සේ අතර රහතන් වහන්සේලා අර ධර්ම ප්‍රචාරක කාණ්ඩේ දැකලා 30 30 කෙනෙකුට බැලුවල උඩ උඩ බලනකොට යක්ෂයෝ කියලා රැවටිලා බය වුණාලු. මොකද විජේල විජේල විජේගේ පිරිසට ඒ විජේගේ පිරිසකට තියෙන දේවානම් පිරිසලා යක්ෂයෝ ගහලා තියෙනවා අම්බානට. යක්ෂයන්ගේ නම හෙනකොට බයයි වෝ. 30 30 කෙනෙකුට බැලුවලු බලනකොට දැක්කල් මේ පිරිස යක්ෂයෝ කියලා රැවටුණාලු. රැවටිලා බය වුණා. ඇයි රැවටුනේ? රැවටෙන්න නම් ඒ වගේම කෙනෙක් වෙන්න ඕනේ නේද? දැන් ওই මහත්යයා රැවටෙනවා නම් ওই මහත්යයා වගේම කෙනෙක් දැක්කොත් තමයි මම රැවටෙන්නේ. එහෙනම් දැන් යක්ෂයෝ කවුරු වගේද කියන්නකෝ? රාහතන් වහන්සේලා වගේ සාන්තයි දාන්තයි සුන්දරයි දෙකම කළේ මන නන්දනීයයි චිත්තාකර්ශනීයයි තේරුණා නේද? දක්ෂ පක්ෂයේ විතර කරු ගාම්භීර පිළිසක්. ඉතින් ආන් ඒව ගැන හිතන්න. ආත්ම අභිමානය එතකොට ඇති වෙයි. දේව කියලා කියන්නේ ශරීරයෙන් බැබලෙන අය. දේව කියලා කියන්නේ බැබලෙන ශරීරය ඇති අය. ඒ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයා කියලා කියන්නේ සුමන කියන්නේ සබරගම පැත්තේ තමයි දේව කට්ටිය ඉඳලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ නායකයා. යක්ෂ දේව නාගදී කියලා කියන්නේ මහා සිටුවරු වගේ අය. මැණික් පුටු එහෙම තිබිලා තියෙනවා නේද නාගයින්ට? සිටුවරුන්ට නාග කියලා කියන්නේ. මේ යක්ෂ දේව රාක්ෂස කියලා කියන්නේ සාමාන්‍ය දේ පව් කරමින් බොහොම කටුකව ඉන්න ඉන්න පිරිසක්. මොහොදු ආශ්‍රය කරගෙන මාළු මරාගෙන ඈ කන්‍යං කපඤ්ඤං කොටඤ්ඤං කියලා එහෙම පිරිසකුත් ඉඳලා තියෙනවා. ඒ කට්ටියට කියන්නේ රාක්ෂසයෝ කියලා. රාක්ෂයන් කරන පරාක්ෂය වගේ කියලා කියන්නේ. අහලා තියෙනව නේද? ඒගොල්ලෝ හුඟක් ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ ඔය මුහුදුබර ප්‍රදේශවල. තේරුණේ? ඉතින් මේ අයගෙන් දක්ෂම පිළිද තමයි යක්ෂයෝ කියලා කියන්නේ. යක්ෂයෝ හුඟක් ඉඳලා තියෙන මේ පරාජය තමයි. යක් බල තියෙන්නේ. යක් බල යක් වල යක් කල. ඔය යක්කුන්ගේ බල කොටුව. යක්ෂණිය ඉඳලා තියෙන කිනිගම. කිනිගම කියන වචනේ හැදලා තියෙන්නේ යකිනිගම කියන එකයි. යකිනිගම කියන එකෙන් යෑන්න කපලා දැන් කිනිගම කියනවා. ඒගොල්ලෝ කිනිගමද? කිනිගම. එහෙනම් යක්ෂණියෝ. යක්ෂණියෝ කියලා කියන්නේ දක්ෂ කාන්තාව කියන එකයි. යක්ෂයෝ කියලා කියන්නේ දක්ෂ පිරිමි. දැන් ඔය කුවේණිගේ හමුදාවේ හිටිය කෙනෙක් මයිලවලන් හිටලා තියෙනවා. මයිලෝදාන කියන්නේ අල්ලපු ගම. විජේක පිරිස ඒ යුද්ධය ඇති වෙන වෙලාවේ එයාගේ කකුල් දෙකම කපලා තියෙනවා. මයිලෝලන් කොටා කියලා ඔය යක්ෂයින්ගේ කවි තියෙන තැන්වල තියෙනවා නේද? යක්ෂ කවි තියෙන පොත්වල තියෙනවා මයිලෝලන් කොටා කියලා. මයිලෝලන් කොටා ඉඳලා තියෙන්නේ කොහෙද? මේ මයිලෝලන් ඉඳලා තියෙන්නේ. කුවේණිගේ පිරිස සෙන්පතියේ. විජේලා යුද්ධ කරනකොට කපලා දාලා තියෙන අත් කකුල් දෙකම. තේරුණේ? ඉතින් මේ මේ පළාත් තමයි ඉඳලා තියෙන උගක් යක්ෂයෝ. ඉතින් මමත් යක්ෂයෙක් පමණයි. ඔව් ඔව් ඔව්. යක්ෂයෙක් නෙමෙයි නම් මේවා ගැන කරන්න බෑ. බලන්න ඉතින් අවුරුදු 8 නෑ මට වයස. අවුරුදු 8යි. තේරුණේ? අද මගේ නම ලෝක ප්‍රසිද්ධ වෙන ඉවරයි. තේරුණේ? ඉතින් මේ අන්න ඒවා හිතන්න අපි කවුද කියලා හිතන්න අපි යක්ෂයෝ කියලා හිතන්න. රාවණා තමයි අපේ නායකයා. රාවණා කියලා කියන්නේ ලෝකෙ හිටිය ශ්‍රේෂ්ඨම වීරෝදාර පුද්ගලයා රාවණා කියන්නේ. තේරුණා නේද? මහිතේ ආලෝක කියන එකනත් ලංකාවෙන් ගියෙක් වෙන්න ඕන නේද? ආලෝක යක්ෂයා. ආලෝක යක්ෂයා ලංකාවේදී. ආලෝක යක්ෂයා ධර්ම ප්‍රචාරක කටයුතු කළා නේද අන්තිමට? සෝතාපන්න වෙලා. බුදුහාමුදුරන්ට එම්මෙන් ගැව්වා ගහන්න හැදුවා ගැටුන්නේ ගල් වලින් ගැහුවා මුල් වලින් ගැහුවා ඊතල වලින් ඇදලා ඇරියා ඈ අන්තිමට බැරි වුණා බැරිලා කිව්වා එම්බාසරමනේ තෝ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැන්න කකුල් ගැටියෙන් අල්ල පරසක් වලේ ගහනවා කිව්වා ඈ බුදුහාමෝ ඊට වඩා යක්ෂයෙක් නෑ බුදුහාමට උඹට මාව පරසක් වලේ ගන්න හම්බෙන්නේ නෑ ඕනේ ප්‍රශ්නයක් අහපන් කිව්වා තේරුණේ මම උත්තර දෙන්නම් කිව්වා ඒ පාර ඇහුව ප්‍රශ්න මොනවද දන්නව නේද? කිං සූදරිත්සං පුරිසංස සිට්ඨං කිං සෝසුචින්නෝ සුඛමාවහති කිං සූහවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සිට්ඨං මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇහුවා ආලෝක සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ විදිහම ගාථාවකින් උත්තර දුන්නා සද්දීද විත්තං පුරිසස්ස සිත්තං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රථානං පඤ්ඤා ජීවින් ජීවිතමාකුසෙට්ඨං ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨම ධනය පුරුදු කරනවා නම් ධර්මයේ දෙන්න ඕන නිතරම ධම්මෝ සුචින්නෝ සුචින්නෝ කියන්නේ සුචීර්ණ වෙන්න ඕන නිතරම පුරුදු වෙන්න ඕනේ කාමෙතනින් තමයි සැප ලැබෙන්නේ. කිංසෝ හවේ සාදු තරං රසානං සච්ඡං හවේ සාදු තරං රසානං සත්‍යයට වඩා රසයක් නැහැ. කතං ජීවෙන් ජීවිතමාවසෙත්තං ශ්‍රේෂ්ඨ ජීවිතේ කුමක්ද? පඤ්ඤා ජීවෙන්, ප්‍රඥා ජීවිතේ, ප්‍රඥාවන්ත ජීවිතේ. බලන්න මේ ප්‍රශ්නවල තියෙන වැදගත්කම නේද? මහා බුද්ධිමත්කේ අහල් ප්‍රශ්න ටික නේද? ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න මිනිහක් මිනිහ ගන්න යකෙක් කියලා වෙන්නේ නෑ. මහා බුද්ධිමත් විරෝධාරය පිටර මේ අපේ එකේ යාළුවෝ කියලා කියන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්න වලට උත්තර ලැබුණාට පස්සේ ආලෝක යක්ෂයා සෝතාපන්න වුණාලු. ඊට පස්සේ බුදුහාඳුරෝ කවලු වෙම්බා යක්ෂය වෙම්බා කියන පින්නක් කියන එක පින්නක් යක්ෂය මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් තවත් මේ ඉන්දියාවේ ශාස්ත්‍රවරු ඉන්නවා කියලා අහලා බලපන් කිව්වලු. මම මේ කිව්ව කාරණා පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒ පාර කියවම අනේ නෑ බුදුහාමුදුරනේ මට කිසිම සැකයක් නෑ මම ඊටාම පැහැදිලිව අවබෝධ කරගත්ත සත්‍යය මට වෙන අහන්න කෙනෙක් නෑ බුදුහාමුදුරනේ අද ඉඳන් මම ඔබ වහන්සේට নমස්කාර කරගෙන ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ධර්ම ප්‍රචාරක කටයුතු කරනවා කිව්වා සෝ අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරා නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සකිත ධම්මතං අදේ නම් මම ඔබ වහන්සේට নমස්කාර කරගෙන ධර්මයේ සුධර්මතාවය මහ ජනතාවට ප්‍රකාශ කරමි ධර්ම ප්‍රචාරක කටයුතු කරනවා කියලා කිව්වා. මාටත් ඔය බණ එහෙම කියන්න යනකොට මටත් හිතෙනවා මාත් මේ ආලෝකයක් සේවල කියලා. ඇත්තමයි මමත් ගමක් ගමක් ආගෙන යනවනේ. එතකොට ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ යකෙක් නම් ওই ආලෝකයක් සයා. ගමකට පැන්නෑන් පස්සේ මේ ගමේ මිනිස්සු බනහන් දෙයිද? ඈ ලේබඩ ගිහිලා මැරෙයි නේද? යක්ෂ යක්ෂයෙක් පැන්නොත් ගමකට නේද? ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ යක්ෂයෙක් පැන්නොත් එහෙම නේද? නමුත් මේ යක්ෂයා කරලා තියෙන්නේ මොකද? ධර්ම ප්‍රචාරක කටයුතු කරලා තියෙන්නේ. ගමක් ගමක් ගාන ගිහිල්ලා ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඒතකොට මේ යක්ෂය ආලෝක යක්ෂයා කියන්නේ කාටද? විරෝධාර මිනිස්සෙකුට කිසිම සැකයක් නැහැ ලංකාවේ කියලා. අපේ එකේ. ආයේ දෙකක් නැහැ. තේරුණා නේද? හ්ම් ඉතින් පින්නොතන සිංහලයෝ ගැන හිතනවා නම් හරියට කතා කරන්න දේවල් තියෙනවා. මහා ශ්‍රේෂ්ඨ අභිමානවත් ජාතියක්. ඊටාම් සාන්ත දාන්ත පිරිසක්, එදිතර පිරිසක්. බුදුදහම ලංකාවට ලැබුණාන් පස්සේ තවත් එදිතර වුණා. දැන් බලන්න මේ සරබෝහාමුදුරුව කවුද? කොහේනේ සරබෝ කියලා කියන්නේ? සිංහලයේ ලංකාවේ කෙනෙක් බුදුහාම ළඟින් මහාන වෙලා. රහතන් වහන්සේ නම සරබෝ කියලා කියන්නේ. ඉතින් රහතන් වහන්සේලාත් ඉඳලා තියෙනවා ඒ කාලේ අපේ ඇත්තෝ අතර. ඉතින් ඔයගොල්ලන්ට උගන්ලා තියෙන යක්ෂයෝ කියන්නේ මේ මිනී කණේවුන් කියලා. නාගයෝ කියන්නේ නයි කියලා. ඒවනේ උගන්ලා තියෙන්නේ. මේක මේ ගෝත්‍ර හතරක්. ඊටාම ශ්‍රේෂ්ඨ දක්ෂපක්ෂ ගෝත්‍රය තමයි යක්ෂ ගෝත්‍රය. ඉතින් අපි සිංහලයෝ කියලා මතක් වෙනකොට හරි විශාල ඉදිරිතරකමක් සිංහලයෝගේ සීහලයෝ ඈ සීහල කියලා කියන්නේ හෙළ දූපතේ ගෝත්‍ර හතරක් තිබුණා. ඒ ගෝත්‍ර හතරටයි තියාය සිංහලයෝ නෙමෙයි ඈ මන්නම් සිංහලයෙක් නෙමෙයි. මම සීහලෙක් පමණයි. සිංහල කියන වචනේ හැදලා තියෙන්නේ කොහොමද? විජේබාහු සිංහයා ඝාතනය කරන කලෙහින් විජේ මේ නැසිංහ බව සිංහ බව නේ සිංහ බාහු සිංහයා ඝාතනය කළා. සිංහයා කියන්නේ සිංහ බාහුගේ තාත්තා. තේරුණා නේද? එතකොට සිංහ එතන සිංහයා කියලා කියන්නේ තිරිසනෙක්ද මිනිහෙක්ද? මිනිහෙක් නේ මිනිහෙකුට නෑ දරුවෝ හදන්න පුළුවන්. සිංහයින්ට කාන්තාවන්ට දරුවෝ හදලා දෙන්න පුළුවන් නේද? බෑ නේද? ඒක නෑ තියෙන්නේ. ඉතින් මේ සිංහ බාහකෝ මොකද කළේ? තාත්තා මැරුවා. අනේ පුතේ මාව මරන්න එපා කියලා විදින්න හදනකොට ඉස්සරහට පැනලා බදාගත්තලු. ඊට පස්සේ පස්සට පැනලා විද්දලු. එතකොට පුතා තාත්තා මැරුවා. එතනින් කවුද පීතෘ ඝාතක પરම්පරාවක් නේද? සිංහලයෝ කියලා කියන්නේ. අපි නෙමෙයි ඈ. අපි සිංහලයෝ නෙමෙයිනේ. තින් සිංහ බාහු සිංහයා ඝාතනය කර හේන් සිංහ බාහු සිංහ ල වුණාලු. ල කියලා කියන ඝාතනාර්ථය. ලයන්ෙන් කියන ඝාතනාර්ථය. ඔහුගෙන් පැවතෙනේ නාය සිංහලයෝය. අපි හැරෑ අපි නම් අවේ පිටුරු ගාතේ પરම්පරාව නෙමෙයි අපි. මේ පිටුරු ගාතක પરම්පරාවෙන් පැවතගෙන එන මංගොල්ලකාර හොරෙක් ලංකාවට ආවා. බුදුහාරුව පින්නම් පන්දවසේ නේද? විජය කියලා හිස භාගයට මුඩු කරලා මූදට දාලා තියෙනවා ඵලයන් යන්න මැරිලවත් ඵලයන් කියලා. අපේ තියෙන කර්මකාරකම මෙහාට කොට වැදුනා. ඒ දාය නම් තමයි අපි ඔක්කොම විනාශ වුනේ. තේරුණාද? තේරුණා නම් තමයි ඉතින්. <laughs> එදා රට පාලනය කරලා තියෙන දක්ෂ කාන්තාවක් බූලි රජුරුවන්ගේ දුව. බූලි රජුරුව කියන්නේ කුවේණිගේ තාත්තා. බූලි රජුරුව. බූලි රජුරුවන්ගේ දුව තමයි එදා රට පාලනය කරලා තියෙන්නේ. සදහවත් උපාසකම්ම කෙනෙක්. ඉතින් මම එක දවසක් රේඩියෝ එකේ වණක් කියන්න ගිහිල්ලා ජනාධිපති ජනාධිපතිනේ ඉන්න කාලේ කිව්වේ. මම කිව්වා අද ඉන්නේ දක්ෂ කාන්තාවක් නෑ අද ඉන්නේ යක්ෂණියක් කිව්වා අද රට පාලනය කරන්නේ මං කිව්වා ඔය මාධ්‍යයෙන් කිව්වේ රුවන්වැලි දැන් කිව්වේ අද රටේ පාලනය කරන්නේ යක්ෂණියක් කිව්වා හැබැයි යක්ෂණියක් කියන්නේ දක්ෂ කාන්තාවක් කියන ඒ වෙන එහෙමම කිව්වා එතනදී මම නැත්තම් මම ඉවරයිනේ <laughs> ඈ මම මේ සිංහල ඉතිහාසය ගැන කියාගෙන කියාගෙන ගිහිල්ලා අදත් ලංකාව පාලනය කරන්නේ යක්ෂණියක් කිව්වා යක්ෂණියක් කියන්නේ දක්ෂ කාන්තාවක් කිව්වා <laughs> ඉතින් මම බණ කියලා ආවන් පස්සේ මේ නිට්ටම යාම්මන්න කෙනෙක් මට බැන්නා ආන්දුරන්ගේ බණට ගෙනම් හොඳයි අර ගෑනිට දක්ෂ කාන්තාවක් කිව්වේ හොඳ නෑ කියලා බණට ගෙනම් හොඳයි කිව්වා ඒ ගෑනිට දක්ෂ කාන්තාවක් කිව්වේ හොඳ නෑ කිව්වා මං ඇහුවා නෝන මහත්තයා එච්චර දක්ෂ නෑ නේද කියලා ඇහුවා. නෝන මහත්තයා එච්චර දක්ෂ නෑ නෝන මහත්තයා ජනාධිපතිනේ වෙන්න එපාය. එහෙම උනේ නැත්තේ දක්ෂ නැති හන්ද නේද කියලා ඇහුවා. කාට උත්තර නෑ. <laughs> හොඳයි එයා දක්ෂයෙක් නෑ. එයා යන්න බෑ එතන නේද? එයාට වඩා දක්ෂයෙක් නෑ නේද? ඉතින් ගෙහෙමටත් කොහොමදත් උඩේ ඇත්ත. තේරුණේ? ඉතින් මම මේ කිව්වේ අපේ තියෙන වීරෝදාර එඩිතර ප්‍රෞඩ જાතියක් බව පිළිගන්නේ. මේවා ගැන කතා කළොත් මට සිංහල ජාතිය ගැන අවුරු මේ මේ දවස් ගණනක් කතා කරන්න පුළුවන්. ඉතින් අපි ආන් මේ પરම්පරාවෙන් පැවතෙනින් කට්ටිය වීරෝදාර, එඩිතර, අවංක බුද්ධිමත්, ඥානකාර, ප්‍රතාපවත් කිසිම කෙනෙකුට බය නැති පිරිසක් සිංහලයෝ කියලා කියන්නේ. මේ සිං සීහල සීහල ඈ සීහල කියන නම ඇහෙනකොට ගෝවේ ජනාධිපති ජනාධිපති ගෝවේ නායකයාගේ ප්‍රතිගාරේ නායකයාගේ කකුල් දෙක මැටලින් ගන්නවලු. වෙවුලනවා. සීහෙල කියන වචනේ ඇහෙනකොට. ඒ තරම් බයයි. අම්බානට ගැහුවන්නේ. ඉතින් මේ ඔන්න විදිහට ප්‍රතාපවත් જાතියක් අත්තාධිපතය කියලා කියන්නේ ඔන්න ඕකයි. තමන් ඊටා වැදගත් પરම්පරාවකින් පැවතගෙන එන සිංහ සීහල බෞද්ධ පුද්ගලයෙක්. ඒක නිසා අපි නරක වැඩ කරන්න හොඳ නෑ නේද? අපේ પરම්පරාව ආරක්ෂා කරගන්න හොඳ වැඩ කරන්න එපාය. අත්තාදිපතේ කියන්නේ උටයි. ධම්මාදිපතේ කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනවා. මම මේ ඊටාම ශ්‍රේෂ්ඨ ධර්මයක් අදහන පිළිඅරගෙන තියෙන පිළිපදින කෙනෙක් ඒ විදිහේ බුද්ධ ධර්මයක් අදහන පිළිපදින මාවැනි කෙනෙක් නරක වැඩ කරන්න හොඳ නෑ කියලා ධර්මයේ ගැන හිතලා නරක වැඩ වලින් අයින් වෙනවා. ලෝකාධිපතිය කියන්නේ ලෝකයේ තියෙන සදාචාරය දුරාචාරය කියලා දෙකක් පිළිගත් දෙකක් තියෙනවා. ඒක නිසා මේ ලෝකයෙන් නරක වැඩ කරපුවාම මට නිന്ദා පහස ලැබෙනවා. ඒක නිසා මම නරක වැඩ කරන්න හොඳ නැහැ. කියන ලෝකයේ දිහා බලලා සමහරු සංවර වෙනවලු. මේ මේක අධිපති අධිපති ධර්ම තුන. ඉතින් ඒක මම නිකන් මේ කිව්වේ මොකද අර මහත්තයෙක් ඇහුවා මේ ප්‍රශ්නේ. එයාට තවත් දැනගන්න අනික් අයටත් දැනගන්න ඒ අපි නරක වැඩ වලින් අයින් වෙලා හොඳ වැඩ හොඳ මිනිස්සු බවට පත්වීමට අධිපති ධර්ම තුනක් තියෙනවා. ඉතින් ඒ ටිකක් මතක තියාගෙන උපන්දිනයක් සමරන අවස්ථාවේදී ඒ උපන්දිනය වෙනුවෙන් කළ යුතු එකම දේ තමයි අපේ ගෙවි ගියා වූ පුණ්‍ය ශක්තිය සංවර්ධනය කරගෙන ආයු වර්ණ සැපබලාදී ලබාගෙන මියගිය ඥාතීන්ටත් ආශිර්වාද කරගෙන සුජීවත්ව ඉන්න දරුවන්ටත් ආශිර්වාද කරමින් යහපත් අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් තරම් කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න ඕනේ. ඊළඟට තමාගේ අතීතය පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. ආත්ම ප්‍රතිවේක්ෂණය කියලා එකට කියන්නේ. මම මේ අතීතයේ කොච්චර හොඳ වැඩ කළාද කොච්චර නරක වැඩ කළාද ඈ මට හොඳ වැඩ කරනකොට මොනවද ලැබුණේ නරක වැඩ කරනකොට මට මොකද වුනේ ආන් එකක් ප්‍රතිවේක්ෂා කරලා නරක වැඩ වලින් අයින් වෙලා හොඳ වැඩේ හේදෙන්න ඕනේ ආත්ම ප්‍රත්‍යවේශණය කියන්නේ යන් ඒකයි. එතකොට අනාගතය හොඳට සෞභාග්‍යමත් අනාගතයක් බිහි කරගන්න පුළුවන්. ඉතින් ඒ ටිකක් මතක තියාගෙන මේ විහාරස්ථානයේ පින්කම් සඳහා විදුලි ආලෝකයේ සඳහා මුදල් පරිත්‍යාග කරලා තියෙනවා තවත් මහත්මේ අර ලබන සතියේ පොව මෙතන පින්කම සඳහා මුදල් වාගයක් පරිත්‍යාග කරලා තියෙනවා. ඉතින් දැන් බොහොම සන්තෝෂයි නේද? ඒක තමයි. ඉතින් මේ සතුටත් අනුභව කරමින් පින කියලා කියන්නේ ඒකයි. ඉතින් අර උපන්දිනය සමරන ඒ මොන මහත්මියටත් ඒ වගේම අර දූ දරුවන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා දහසකට ආසන්න ආර්ය සංඝ රත්නේ ඔයගොල්ලන්ට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයක් ලබා ගන්න. දැන් මේගොල්ල මම කියන විදියට හීන් සැරේ සාන්ත දාන්ත විදියට කියන්න ඕනේ. මම මේ ආහාරය අනුභව කළේ මදේ පිණිස නොවේ ජවයේ පිණිස නොවේ අලංකාරයේ පිණිස නොවේ රස විඳීම පිණිස නොවේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන සසර දුකින් අත මිදී නිවන් සම්පත් ලබා ගැනීම පිණිස බණ භාවනා කිරීම සඳහාය මේ දානේ දුන්නා වූ පින්වත් හෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාන්ත සුවයට පැමිණෙත්වා ඒ අයගේ මියගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත්වෙත්වා සදේවක ලෝකයාම මේ පින් අනුමෝදන් වී ඒ අයව ආරක්ෂා කර ගනිත්වා හොඳයි දැන් එhmeනම් මියගේ ඥාතීන්ට පින් දුන්නා, දෙවියන්ට පින් දුන්නා. ඔබ සෑම දිනකටම ආශිර්වාද ලබා ගත්තා. මේ වගේ ආශිර්වාදයක් ලබා ගන්න තුන් ලෝකයේ කොහාට ගියත් දැන් දෙන්න වෙන්න ඕනේ. තේරුණා නේද? ආ හොඳයි නේද?